සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමක්ඛදං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 අත්තනාව සුදන්තේන නාථං ලබති දුර්ලභං සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ලක්ෂ්මී කොඩිත්වක්ක මහත්මිය විසිනි තමන්ගේ ජන්මදිනය නිමිති කොටගෙන නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් තමන් ඇති දැඩි කළ දෙමව්පියන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමින් ඒ වගේම ජීවිතයේ සෑම අවස්ථාවකදීම අතහිත දී කටයුතු කළ කල්යාණ මිත්‍රශීලී ඥාතහිත මිත්‍රාදීන්ටත් පවුලේ සියලු දුවා දරුවන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේට සහ ලක්වැසි ලෝවැසි හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ පින්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ ධම්මපදයේ අත්තවග්ගයේහි සඳහන් වෙන ගාථා ධර්මයක්. ඒ ගාථා ධර්මයයි අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසයා අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං මේ ගාතාව මාතෘකා කොටගෙන තමන්ට තමන් පිහිට කරගන්නා ආකාරය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියටයි ඒ පින්නොතුන් විසින් ආරාධනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වලදී මේ කාරණේ ඉස්මතු කොට දක්වනවා. ගාථා ධර්ම වලින් සූත්‍ර දේශනා වලින් බොහෝ අවස්ථාවල මතු කොට දක්වනවා තමන්ට තමන්මයි පිහිට වෙන්නේ පිලිසරණ වෙන්නේ ලෝකයේ අන් කෙනෙක් පිහිට පිලිසරණ කොටගෙන වාසය කිරීම නොවේ තමන්ට තමන් පිහිට කොටගෙන තමන් පිලිසරණ කොටගෙන වාසය කිරීමට පුහුණු විය යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේ අත්තදීප සූත්‍රයේහි දේශනා කරනවා අත්තදීපා භික්කවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ මහණෙනි තමන් පිහිට කොටගෙන තමන් දිවයිනක් කොටගෙන එහෙම නැත්නම් තමන්ව ප්‍රදීපයක් කොටගෙන වාසය කරන දිවයිනක් කියලා කියන්නේ ගම් වතුරට සැඩ පහරට හසු වෙන කෙනෙකුට එකම රැකවරණ ස්ථානය ඒ ජලයෙන් යට නොවන භූමියක් ඒකයි දිවයින කියලා කියන්නේ. එතකොට දීප කියලා කියනවා දිවයිනටත් ඒ වගේම පහනට එහෙම නැත්නම් ආලෝකය. එතකොට අන්ධකාරයේ ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. Tamanට tamanම ආලෝකයක් වෙන්නට ඕන. Tamanට tamanම පිහිටක් රැකවරණයක් වෙන්නට ඕන. වෙනත් කෙනෙකු ආලෝකයේ කොටගෙන වෙනත් කෙනෙකු පිහිට කොටගෙන වාසය කරන්නට උත්සාහ කළොත් ඒ තනත්තාට ලෝකයේහි නියම පිහිට පිලිසරණ ලබන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට විශේෂයෙන්ම අංගුත්තර නිකායේ දසක නිපාතේ නාථකරණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සනාතා භික්කවේ විහෙරත මා අනාතා දුක්ඛං භික්කවේ අනාතෝ විහෙරති මහණෙනි අනාත නොවි සනාතව ජීවත් වෙන්නට උත්සාහ කළ යුතුය යම්කිසි කෙනෙක් අනාත්මව වාසය කරනවා නම්, ඒ කියන්නේ පිහිටක් පිළිසරණක් රැකවරණයක් නැතුව වාසය කරනවා නම්, ඒ තනත්තා දුකසේ ජීවත් වෙන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේෙහිදී නාථකරණ ධර්ම, ඒ කියන්නේ Tamanට පිහිට කොටගත හැකි, Tamanට පිළිසරණ වන කරුණු 10ක් එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ මේ තමන්ට තමන් පිහිට කර ගැනීම තමන්ට තමන් සරණ කර ගැනීම කියන මේ කාරණය බොහෝ තැන්වලදී දක්වලා තියෙනවා. ඒතර ධම්මපදයේ අත්තවග්ගයේහි සඳහන් වෙන්නේ ඒ අදහසම මතු කෙරෙන ගාථා ධර්මයක්. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසිය. තමන්ට පිහිට තමන්මය නාත කියලා කියනවා ස්වාමියාටත් කියනවා ඒ වගේම පිහිට පිලිසරණ. මෙතන ඒ අදහස තමයි එන්නේ. ඒතර තමන්ට පිහිට, තමන්ට පිළිසරණ තමන්මයි. කෝහිනාතෝ පරෝසියා. වෙනත් කෙනෙකු පිහිට වෙන්නේ කෙසේද? එහෙම නැත්නම් වෙනත් පිළිසරණක් කොයින්ද? අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං. ඒතර තමන්ව මනවින් দমনය කරගත්තු සුදන්ත කියලා කියන්නේ দমনය කර ගැනීම. ඒතර තමන්ව નિවරදිව මනවින් দমনය කරගත්තු තැනැත්තා නාතං ලබති දුර්ලභං. අතිශය දුර්ලභ වූ පිහිට රැකවරණය මේ සසර ගමනේහි ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙහිදී අපට කරුණු දෙකක් මේ ගාථාවෙන් විශේෂයෙන් පැහැදිලි කරගන්නට අවශ්‍යයි. පළවෙනි කාරණය තමයි නාථ කියලා කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් පිහිට පිලිසරණ කියලා කියන්නේ කුමක්ද කියන කාරණය. දෙවැනි කාරණය තමයි යම් කෙනෙක් තමන්ව দমনය කරගත්තොත් ඒ කියන්නේ අත්තනාව සුදන්තේන තමාව මනවින් দমনය කරගත්තු තැනැත්තා මේ ලෝකයේහි උසස්ම පිහිට රැකවරණය ලබනවා කියලා දේශනා කරනවා. එවනම් දෙවැනි කාරණේ තමයි තමන්ව මනවින් দমনය කරගන්නවා කියලා කියන්නේ කුමක්ද? එතකොට නාත එහෙම නැත්නම් පිහිට රැකවරණය කියලා කියන්නේ කුමක්ද? ඒ වගේම තමන් দমনය කරගන්නවා කියන්නේ කුමක්ද? ඒ দমনය කර ගැනීම තුලින් කොහොමද ලෝකයේහි උසස්ම පිහිට පිලිසරණ රැකවරණේ ලබන්නේ කියන කාරණා පැහැදිලි කරමිනුයි අද ධර්මදේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසිය. තමන්ට පිහිට රැකවරණය තමන්මයි වෙනත් කෙනෙකුගේ පිහිටක් කොයින්ද? දැන් මෙහෙම ප්‍රකාශ කරනකොට කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ හොයනවා. ධර්මයේහි පිහිට පිළිසරණ හොයනවා. ඒ වගේම සංඝ රත්නයේහි පිහිට පිළිසරණ හොයනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරනකොට ලෝකනාථයන් වහන්සේ ලෝකයට පිහිට, ලෝකයට රැකවරණය, ලෝකයට පිළිසරණ වෙන උතුමන් හැටියට එහෙම නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ හැටියට අපි හඳුන්වනවා. එතකොට දැන් කෙනෙකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන් තමන්ට පිහිට තමන්ම නම් වෙනත් පිහිටක් පිළිසරණක් නැතිනම් ඒ කියන්නේ මෙහිදී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් හැටියට මතු කරනවා කෝහි නාතු පරෝසිය වෙනත් කෙනෙකුගේ පිහිටක් කොයින්ද තව කෙනෙකුට කොහොමද පිහිට වෙන්න පුළුවන්නේ තමන්ට කියන ප්‍රශ්නයක් හැටියටම බුදුරජාණන් වහන්සේ මෙහිදී මතු කරනවා එතකොට ඒ අනුව අපට ගැඹුරින් සිතා බලන්නට වෙනවා. එහෙමනම් තථාගතයන් වහන්සේ ලෝකනාථ කියලා හඳුන්වන්නේ ඇයි? උන්වහන්සේ තුන් ලෝකයටම පිහිට පිලිසරණ රැකවරණේ හැටියට හඳුන්වනවා නම් Tamanට අන් අයගේ පිහිටක් රැකවරණයක් කොයින්ද කියලා විමසන්නේ ඇයිද? එහෙමනම් Tamanට Taman පමණද පිහිට බුදුරජාණන් වහන්සේ පිහිට වෙන්නේ නැතිද? කියන මේ බඳු ප්‍රශ්න ගොඩක් යම්කිසි කෙනෙකුට මතුවෙන්නට පුළුවන්. දැන් මේ කාරණාව අපි මේ විදිහෙන් පැහැදිලි කරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ ලෝකයට පිහිට වෙන්නට, ලෝකයට පිලිසරණ වෙන්නට, ලෝකයට උදව් කරන්නට තමයි මේ ලෝකෙහි ජනිත වෙන්නේ. තථාගතයන් වහන්සේගේ මූලික අදිෂ්ඨානයම ඒකයි තමන් වහන්සේ අවබෝධය ලබලා අන් අයටත් අවබෝධය ලබා දීම. තමන් වහන්සේ මේ සසර දුකින් එතර වෙලා අන් අයත් එතර කරවන්නට. තමන් වහන්සේ මේ බිය කරවූ සැඩපහර තරණය කරලා අන් අයත් තරණය කරවන්නට උන්වහන්සේ අදිෂ්ඨාන කරගෙනයි පාරමිතා ධර්ම සම්පාදනය කරලා ਸਰවඥතා ඥානය සාක්ෂාත් කරන්නේ. ඒ බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් මාර දිව්‍ය පුත්‍රයා විදිහින් ආරාධනා කරනවා වහාම පිරිනිවන් පාන්නට කියලා නමුත් බුදුරජාණන් වහන්සේ මාරයාගේ ආරාධනාව නොපිළිගෙන තවදුරටත් වැඩ සිටින්නට තීරණය කරන්නේ උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය නිමා වෙන තුරු. බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ දෙවි මිනිසුන් සසර දුකින් එතර කරවන්නට අවශ්‍ය මඟ පෙන්වීම. නමුත් අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේට කරන්නට පුළුවන් වෙන්නේ මාර්ගෝපදේශ ලබා දීම පමණයි. තථාගතයන් වහන්සේ විසින්ම එය දේශනා කරනවා තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තතහගතා කලයුත්ත නුඹලා විසින්ම කලයුතුය තතහගතයන් වහන්සේ කියන්නේ නිසි මඟ පෙන්වන්නා පමණයි ඒතර මාර්ගෝපදේශකයා පමණයි තතහගතයන් වහන්සේ කලයුතු දේ අප විසින්ම කරගන්නට ඕන දැන් අපිට හොඳට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේට එහෙම අපේ උත්සාහයකින් තොරව තථාගතයන් වහන්සේට අපට පිහිට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ දැන් දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සමීපයෙන් හිටියා වුණත් දේවදත්ත හාමුදුරුවන්ට ඒ භවය තුල පිහිට වෙන්නට බුදුරජාණන් වහන්සේට පුළුවන් උනේ නැහැ. කුමක් නිසාද? ඒ පිහිට ගන්නට දේවදත්ත හාමුදුරුවෝ ක්‍රියාත්මක නොවුණු නිසා. ඒතර සුප්පබුද්ධ රජුරෝ ගිහි කල ඥාතිත්වය මාමණ්ඩිය හැටියට නෑදෑකම් ඇති කරගත්තත් කරන්න දෙයක් නැහැ. ඒ භවය තුල පිහිටක් වෙන්නට බැරි වුණා කුමක් නිසාද? ඒ පිහිට ලබන්නට තථාගතයන් වහන්සේගේ මාර්ගෝපදේශ අනුව ක්‍රියා කරන්නට සූදානම් නොවුණු නිසා. එමනම් බුදුරජාණන් වහන්සේට පිහිට වෙන්න පුළුවන් වෙන්නේ තවත් කෙනෙකුට ඒ තනත්තා විසින් බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන උන්වහන්සේගේ බුද්ධත්වය පිළිගන්න උන්වහන්සේ දේශනා කරන ධහම පිළිගන්න උන්වහන්සේ පෙන්වා දෙන මඟ පිළිගෙන ඒ මඟ අනුව අනුගමනය කරන කෙනෙකුට විතරයි ඒ පිහිට ලැබෙන්නේ. එවනම් තථාගතයන් වහන්සේ ලෝකයට පිහිට වෙන බව සැබෑව. උන්වහන්සේ පිලිසරණක් රැකවරණයක් වෙන බව සැබෑව. හැබැයි ඒ පිහිටේ රැකවරණය ලබන්නට සුදුසුකම් ලබන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව ඒ ප්‍රතිපදාව පිළිබඳව සද්ධාව ඇති වීරය ඇති නුවණ ඇති සත්වයින් පමණයි. එහෙම සද්ධාව නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේ කොතෙක් දේ දේශනා කළා වුණත් එයින් පිහිටක් පිළිසරණක් රැකවරණයක් ලබන්නට සමත් වෙන්නේ නැහැ. මොකද්ද සද්ධාව කියලා කියන්නේ සද්ධාතේ තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගන්නා බව බුද්ධත්වයේ විශ්වාස කරන බව එතකොට අපට තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් අපට ඇත්තේ නැහැ. ඒ පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබන්නට නම් අපටත් ਸਰවඥතා ඥානය උපදවා ගන්නට සිද්ධ වෙනවා. හැබැයි අනුමාන වශයෙන් හෝ තථාගතයන් වහන්සේගේ ඒ බුද්ධත්වයේ පිළිබඳව යම් වැටහීමක් ඇති කරගෙන ඒ පිළිබඳ විශ්වාසයක් ඇති වුනොත් විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පිළිබඳව අපට විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ ධර්මය පිළිබඳව ගෞරවයක් ප්‍රසාදයක් පිළිගැනීමක් ඇති වුණොත් විතරයි ඒ දහමට අනුව තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට අපි උත්සාහවත් වෙන්නේ. එහෙම යෙදුනොත් විතරයි අපට පිළිසරණ රැකවරණය ලබන්නට පුළුවන් තථාගතයන් වහන්සේම දේශනා කරනවා එක් අවස්ථාවකදී එක බ්‍රාහමණයෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ මේ බොහෝ දෙනාට ධම්මග පෙන්වා දෙනෝ තේ සියලු දෙනාම මේ සසර දුකින් එතර වෙනවද එතකොට බුදුරජාණන් වහන්සේ අහන්නේ යම්කිසි නගරයකට යන්නට මග කියා දුන්නහම කෙනෙක් මග විමසනවා එතනත්තාට මග කියා දෙනවා එතකොට මග විමසන මග අහලා දැනගන්න සියලු දෙනාම ඒ අදාළ නගරයට සමීප වෙන්නේ නැහැ ඒ නගරයට සමීප වෙන්නේ ඒ කාරණේ අහලා දැනගෙන ඒ සඳහා ක්‍රියාත්මක වෙන අය පමණයි. අන් සියලු දෙනාම ඒ ඒ නගරයට සමීප වෙනවා කියලා එහෙම නියමයක් නැහැ. අන්න ඒ වගේ තමයි ඇතැම් අය මග විමසනවා, ඇතැම් අයට බුදුරජාණන් වහන්සේ මග දේශනා කරනවා. ඒ විමසන, දේශනා කරන, එය ශ්‍රවණය කරන, එය දැනගන්න සියලු දෙනාම ඒ මග ගෙවා නිම කරන්නේ නැහැ. ඒ අනුව ක්‍රියාත්මක වෙන අය පමණයි ඒ අදාළ තැනට සම්ප්‍රාප්ත වෙන්නේ. නිර්වාණ අවබෝධය ලබන්නේ. එහෙමනම් අපට යම්කිසි අරමුණක් සාක්ෂාත් කරගන්නට බුදුරජාණන් වහන්සේට උදව් කරන්නට පුළුවන් වෙන්නේ පිහිට වෙන්නට පුළුවන් වෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ ගැන යම්කිසි විශ්වාසයක් ඇතිව ඒ පෙන්වා දෙන ධර්ම මාර්ගය ගැන යම් විශ්වාසයක් ඇතිව පිළිපදිනවා නම් පමණයි. එහෙම නොපිළිපදින තැනැත්තෙකුට සහාය වෙන්නට පුළුවන් කමක් නැහැ. අපි දැන් සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු තාත්තා කියන දේ අනුව දරුවා පිළිපදින්නේ තාත්තාගේ ප්‍රකාශනය ගැන යම් විශ්වාසයක් තියෙනවා නම් විතරයි. දරුවා කල්පනා කරනවා නම් ඒගොල්ලෝ මේ හනමිටි කතා කියන්නේ අපි අද මේ 21 වෙනි සියවසේ බොහෝ දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. ඒගොල්ලන්ට එහෙම දැන උගත්කමක් නැහැ. අපි තමයි දේවල් දන්නේ කියලා හිතුවොත් අර තාත්තාගේ දැනුම, අවබෝධය, අත්දැකීම පිළිබඳව දරුවා විශ්වාස කරන්නේ නැතිනම් ඒ තාත්තා දෙන උපදේශය, අවවාදය ඒක සැලකිය යුත්තක් හැටියට දරුවට දැනෙන්නේ නැහැ. ඒක නොසලකා හරිනවා. ඒක නොසලකා හරිනකොට දරුවා ඒ පියා විසින් පෙන්වා දෙන මාර්ගයේහි ගමන් කරලා ඒ අදාළ අරමුණු සාක්ෂාත් කරගන්නට සමත් වෙන්නේ නැහැ. ඒතර පියාගේ මඟ පෙන්වීම අනුව දරුවා ගමන් කරන්නේ පියාණන් ගැන යම්කිසි විශ්වසනීයත්වයක් තිබුණොත් විතරයි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ලබන්නට නම් පිළිසරණක් ලබන්නට නම් උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව උන්වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය පිළිබඳව ඒ ප්‍රතිපදාව පිළිබඳව අපට විශ්වාසයක් තියෙන්නට ඕනේ ඒ විශ්වාසය නැවත නැවත ගිලිහෙන ගතිය තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. ඒ කියන්නේ සැකය. බුද්ධ ආදී අටතන සැකය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයේ පිළිබඳ සැක සංකා ඇති වෙනවා. ධර්මයේ පිළිබඳව සැක සංකා ඇති වෙනවා. ඒ වගේම සංඝ රත්නයේ පිළිබඳ සැක සංකා ඇති වෙනවා. පෙර භවය, මතු භවය, ඊළඟට පෙර භවයේ සහ මතු භවයේ පිළිබඳ පටිච්ච සමුපාද ධර්මයේ පිළිබඳව ඊළඟට සීල සමාධි ප්‍රඥා කියන මේ විමුක්ති මාර්ගයේ පිළිබඳව යම් කෙනෙකුට සැකසංකා ඇති වෙනවා නම් ඒ සද්ධාව අඩු සැකසංකා බහුල පුද්ගලයාට බුදුරජාණන් වහන්සේගෙන් හෝ උන්වහන්සේ දෙසූ දහමින් හෝ ආර්ය සංඝයාගෙන් හෝ පිහිටක් පිළිසරණක් ලබන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් මෙතනදී අපිට හොඳටම පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ පිහිට රැකවරණේ ලැබිය හැක්කෙත් තමන්ගේ සද්ධාව, තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ වීරය අනුවයි. එහෙමනම් එහෙම තමන් තුළ සද්ධාාවක් නැති කෙනෙකුට තමන් තුළ ප්‍රඥාවක් නැති කෙනෙකුට තමන් තුළ වීරයක් නැති කෙනෙකුට පිහිට වෙන්නට බුදුරජාණන් වහන්සේට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අපේ කිසිදු උත්සාහයක් නැතිව අපේ අපේ මනස විවෘත කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට පුළුවන් කමක් නැහැ අපිව ඔසවලා ගෙනihin තව තැනකින් තියන්න. ඒ බඳු තත්වයක් මෙහි නැහැ කියන බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළේ. මේ ප්‍රකාශනය අපට ඉතාමත්ම වැදගත් වෙන්න පින්නතුනේ දැන් වෙනත් දේවවාදී ආගම්වල ශ්‍රාවකයන් කටයුතු කරන්නේ දෙවියන් වහන්සේ අපට පිහිට වෙනවා. ඒතර අපිව පාපයෙන් මුදවා ගන්නවා. අපිව ස්වර්ගයේහි පිහිටවනවා. ඒතර අපි කළ පව්කම් වලට දෙවියන් වහන්සේ අපට සමාව දෙනවා. එතකොට අපි තමන් අතින් මොන අපරාධය සිද්ධ වුණත් දෙවියන් වහන්සේ පහදවා ගත්තාම දෙවියන් වහන්සේ මට සමාව දීලා මාව ඒ අනතුරෙන් වළක්වලා මාව ආරක්ෂා කරනවා වගේ වැරදි දෘෂ්ටියක ඒ ශ්‍රාවකයන් එල්බගෙන සිටිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම එකක් කරන්නට පුළුවන් කමක් බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම කරන්නට පොරොන්දු වෙන කෙනෙක් හෝ ශ්‍රාවකයන් ඒ මුලාවට ඇද දමන කෙනෙක් නෙමේ බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කරන්නේ තුම්හි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත තථාගතයන් වහන්සේ කියන්නේ මඟ පෙන්වා දෙන කෙනා ඒ මාර්ගය අනුව ගමන් කළ යුත්තේ ඒ මඟ පිළිපැදිය යුත්තේ Taman විසින්මයි කළ යුතු දේ Taman කරන්න ඕන Taman පව්කම් කරලා Taman අකුසල් කරලා බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රූවරයා ලෝකේ අග්‍රම ශාස්ත්‍රූවරයා උන්වහන්සේ තුන් ලෝකටම ඒකනායක තුන් ලෝකේටම ලෝකනාථයන් වහන්සේ එනිසා තථාගතයන් වහන්සේ මට පිහිට වේවි කියලා හිතාගෙන තමන්ව රැකගන්නේ නැතිව තමන්ව පරිස්සම් කරගන්නේ නැතිව තමන් පව්කම් කරනවා නම් අපරාධ කරනවා නම් අර දෙවියන් වහන්සේ මාව රැකීවි වගේ සාවද්ද දෘෂ්ටියක ඉඳලා එසේ කටයුතු කිරීම අර්ථ ශුන්‍යයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තථාගතයන් වහන්සේට මඟ පෙන්වා දෙන්නට පුළුවන් ඒ මඟ ගමන් කිරීම අපේ වගකීමයි. එහෙමනම් එතකොට මේ මඟ ගමන් කරලා යම්කිසි ප්‍රතිඵලයක් ලබනවා නම් ඒක කවුරු විසින් අත්පත් කරගත්තු දෙයක්. ඒක Taman විසින්මයි. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙනම් වැඩක් නැද්ද අපිට? බුදුරජාණන් වහන්සේ වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අවශ්‍ය වෙන්නේ අපිට තනිවම මේ මඟ සොයාගෙන ගමන් කරන්නට නොහැකි නිසා මාර්ගෝපදේශ සපයා දෙන්නට අපට කල්යාණ මිත්‍රයෙක් සිටිය යුතුයි. ශාස්ත්‍රූවරයෙක් සිටිය යුතුයි. අන්න ඒ ශාස්ත්‍රූවරයාගේ කාර්යභාරය නිවැරදි නිවැරදිව මාර්ගදර්ශනය ලබා දීම, මාර්ගෝපදේශ ලබා දීම, අදාළ ප්‍රතිපදාව කියා දීම තමයි බුදුරජාණන් වහන්සේගෙන් අපි ලබන පිහිට රැකවරණය පිළිසරණ. එතකොට ඒ පිහිට ලබන්නට පුළුවන් වෙන්නේ උන්වහන්සේගේ අවබෝධය ගැන උන්වහන්සේ දේශනා කරන ධහම ගැන උන්වහන්සේ පෙන්වා දෙන ප්‍රතිපත්ති ක්‍රමය ගැන සද්ධාාවක් විශ්වාසයක් ඇති කෙනෙකුට පමණයි ඒ පිහිට ලබන්න පුළුවන්. එතකොට ඒ සද්ධාව, ඒ විශ්වාසය කියන එක වෙන කෙනෙකුට ඇති කරන්න බෑ. තමන් විසින් තමන් තුළම ඇති කරගත යුත්තක්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුම් හේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. නුඹලා විසින් කලයුත්ත කලයුතුයි තථාගතයන් වහන්සේ මඟ පෙන්වන. ඒ වගේම මේ ධම්මපද ගාථාවේදී දේශනා කරනවා අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසිය. තමන්මයි තමන්ගේ පිහිට රැකවරණය සකස් කරගන්නේ වෙන කෙනෙකුගෙන් පිහිටක් අපේක්ෂා කරන්නේ කෙසේද? වෙන කෙනෙක් කොහොමද පිහිට වෙන්නේ කියන මේ පැනය මතු කරන්නේ අපේ ප්‍රඥාව අවදි කරන්නයි. එතකොට සද්ධාව තිබුණයි කියලා පමණක් මේ කාර්ය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය තියෙනවා, විශ්වාසය තියෙනවා, සද්ධාව තියෙනවා. නමුත් සද්ධාවෙන් පමණක් කරන්නට බෑ. අපේ ප්‍රඥාව අවදි කරන්නට ඕන. අපේ ප්‍රඥාව අවදි කළොත් විතරයි අපිට යමක් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම වක්කලි හාමුදුරුව බුදුරහා බුදුහාමුදුරුව ගැන බොහෝම ප්‍රසාදයෙන් යුක්ත උන්වහන්සේ යන යන තන පසුපසින් ගිහිල්ලා උන්වහන්සේගේ රූපය දිහා බලාගෙන බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව සදහසිත උපදවාගෙන බුදුහාමුදුරුව ළඟින්ම ඉන්නට කැමති වුණා. ඒ කැමති වුණාට බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ව එතනින් බැහැර කරනවා කුමක් නිසාද? ඒ හුදු සද්ධා මාත්‍රයෙන් පමණක් Tamanට පිහිටක් සලසා ගන්නට පුළුවන් කමක් ඒ සඳහා ප්‍රඥාව අවදි කරගන්නට ඕන. ප්‍රඥාව අවදි වුණොත් තමයි ඒ තනත්තාට Tamanට කවර ධර්මයන්ද පිහිට පිනිස පවතින්නේ ඒවා Tamanගේ චිත්තසංතානයේ උපදවා ගන්නට පුළුවන් වෙන්නේ ඒ විදිහට ප්‍රඥාව අවදි වුණා. ඒ බඳු ප්‍රඥාවක් අපි තුල අවදි වෙන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ කොතරම් ගැඹුරු දහමක් දේශනා කළා වුණත් ඒ අපට වටහා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. කොමක් නිසාද? අපේ ප්‍රඥාව අවදි වෙන්නේ නැතිනම්. අපි නිරන්තරයෙන් සිහිපත් කරන දෙයක් තමයි අපි ධහම අවබෝධ කරගත යුත්තේ අපේ ප්‍රඥාවෙන් විනා බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවෙන් නොවේ කියන බව. දැන් වර්තමාන ලෝකයේ හුඟක් දෙනා මේ කාරණේ පටලවාගෙන ඉන්නවා. විශේෂයෙන් ලංකාවේ හුඟක් දෙනා කල්පනා කරනවා අපට සෝවාන් වෙන්නට නම් සෝවාන් වුණු කෙනෙකුගෙන් යම් බණක් ඇහුවොත් තමයි අපට සෝවාන් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමකගෙන් බණක් ඇහුවොත් තමයි අපට රහත් වෙන්න පුළුවන්. ඉතින් ඒ Tamanට උපදෙස් දෙන පුද්ගලයාගේ අවබෝධය මත තමයි අපේ අවබෝධය වැඩෙන්නේ කියන වැරදි දෘෂ්ටියක ඉන්නවා. ඉතින් වැරදි දෘෂ්ටිය අද සමාජගත නිසා අද නිවන් මඟට වෙළඳපළක් හැදිලා තියෙනවා. අපි සෝවාන් වෙලා ඉන්නේ, අපි ළඟට එන්න, අපි රහත් වෙලා ඉන්නේ, අපි තමයි අරිහතුන් වහන්සේලා කියලා සෝවාන් වෙච්ච බවට, රහත් වෙච්ච බවට ප්‍රතිඥා දෙමින් ලෝකේ මුලා කරන පිරිසක් ගිහි පැවිදි දෙපිරිසම අතර අද ලංකාවේ ගොඩනැගිලා තියෙන්නේ ඒ අනුන්ගේ සෝවාන් ඵලයෙන් තමන් සෝවාන් වෙනවා වගේ හිතාගෙන අනුන්ගේ අරහත්ත්වයෙන් තමන් අරහත්ත්වයටපත් වෙනවා වගේ හිතාගෙන අනුන්ගේ බුද්ධත්වයෙන් Taman බුදු වෙනවා වගේ හිතාගෙන වැරදි දෘෂ්ටියක එල්බගෙන කටයුතු කරන නිසා. ඉතින් විශේෂයෙන් එබඳු පිරිසට බුදුරජාණන් වහන්සේ කරන අනුශාසනාව තමයි අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසිය. Tamanට පිහිට Tamanමයි අන් කෙනෙක් පිහිට වෙන්නේ කෙසේද? අන් කෙනෙක් පිළිසරණ වෙන්නේ කෙසේද? ඉතින් මේ කාරණය අපි අපේම මනසින් යලි යලි විමසා බැලිය යුතුයි. Tamanට Tamanම පිහිට වෙනව ඇරෙන්න තව කෙනෙකුගේ පිහිටක් අපේක්ෂා කරන්නේ කෙසේද? දැන් සරලව අපි ගත්තොත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියන තැනට අපි නොගියත් දැන් මේ දෛනික ජීවිතයේ අපි හිතමු අපට වාඩි වෙලා ඉන්න මේ පුටුව උපකාරයක් වෙනවා පිහිටක් වෙනවා එතකොට අපි සම්පූර්ණ පුටුව ගැන විශ්වාසය තියාගෙන පමණක් මේකේ වාඩි වෙලා හිටියොත් එහි යම් අබල දුබලතාවයක් මතු වුණොත් කඩාගෙන වැටෙනවා තුනට යැනෙනවා ඒකට සදාකාලිකව ඔත්පොළ වෙන්නට පුළුවන්. හැබැයි අපිට කය පහසුවෙන් තියාගෙන ඉන්නට මේ පුටුව උපකාර වෙනවා. හැබැයි අපි සිහි කල්පනාවෙන් හිටියොත් ඒකේ යම්කිසි වෙනසක් වෙනවා නම් දුර්වලකමක් මතු වෙනවා නම් හෙලවෙනවා නම් කැඩෙනවා බිඳෙනවා දැනෙනවා නම් ඒක අපට වහා වටහාගෙන අපි අද වැටෙන්නේ නැතිව පරිස්සමෙන් කය රැක ගන්නට පුළුවන්. ඒතර පිහිටක් හැටියට උපකාරයක් හැටියට අපට පුටුව පරිහරණය කිරීම වරදක් නෙමෙයි. හැබැයි ඒ මත පමණ පූර්ණ විශ්වාසය තියලා සිහි කල්පනාවෙන් බැහැර වුණොත් අපට බොහෝ අනතුරු වෙන්නට පුළුවන්. ඒ නිසා කුටුව අවශ්‍ය ප්‍රමාණයෙන් උපකාර කරගන්නට ඕන හැබැයි Tamanගේ රැකවරණය සලසා ගන්නට වෙන්නේ Tamanගේ සිහි කල්පනාව මතයි. අන්න වගේ තමයි අපිට ලෝකයේ අනෙක් පුද්ගලයන්, කල්යාණ මිත්‍රයින් හැටියට උදව් කරගන්නට පුළුවන්, ඒ අයගෙන් සහාය ගන්නට පුළුවන්. හැබැයි ඒ සහාය කොපමණකට අපට ඵලදායක වෙනවද කියලා තීරණය වෙන්නේ අපි ඒක යොදා ගන්නා ආකාරය මතයි. ඒ නිසා සෝවාන් පුද්ගලයෙක් බණ කියනවාද රහතන් වහන්සේ නමක් බණ කියනවාද සම්මා සම්බුදු කෙනෙක් බණ කියනවාද කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ නිවැරදි බුදුබණ යම්කිසි කෙනෙකුගෙන් අහන්නට ලැබෙනවා නම් ඒ අහන දහම් කරුණ තේරුම් ගන්නට තරම් අපේ ප්‍රඥාව අවදි වෙලා තියෙනවා නම් අන්නේ පුද්ගලයාටයි දහම වටහා ගන්නට පුළුවන් වෙන්නේ එතකොට ඒ කාරණය අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට පිහිට වෙනවයි කියලා කියන්නේ සද්ධාව ඇති, නුවණ ඇති, ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට තරම් වීරය ඇති අයට පමණයි බුදුරජාණන් වහන්සේගේ පිහිට රැකවරණය ලබන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අනිත් කිසිවෙකුට එයින් යහපතක් වෙන්නේ නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම එහෙමයි වෙනවා. දැන් අපි හිතමු බෙහෙත් ඖෂධයකට රෝගියෙක් සුවපත් කරන්නට පුළුවන්. හැබැයි ඒ බෙහෙත් ඖෂධයට රෝගියා සුව කරන්න පුළුවන් වෙන්නේ රෝගියා ඒ ඖෂධය පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන ඒ ඖෂධය નિවරදිව පරිහරණය කරනවා නම් විතරයි. ඒ ඖෂධය ගැන විශ්වාසයක් නැති ඖෂධය නිවැරදිව පරිහරණය කරන්නේ නැති පුද්ගලයාගේ රෝග නිවාරණය කරන්නට ඖෂධයකට පුළුවන් කමක් නැහැ. වෛද්‍යවරු ලෝකයට උපකාරය පිණිස පවතිනවා. හැබැයි මේ වෛද්‍යවරයාට උපකාර කරන්න පුළුවන් වෙන්නේ මේ වෛද්‍යවරයා පිළිබඳ විශ්වාසයේ තබන ඒ වෛද්‍යවරයා මඟ පෙන්වන ආකාරයට පිළිපදින රෝගියෙකුට විතරයි පිහිට වෙන්න පුළුවන් වෙන්නේ. තමන් වෛද්‍යවරයෙක් වෙච්ච පමණට හැම රෝගියෙකුටම පිහිට වෙන්නට බෑ. ලෝකේ ඖෂධ තිබුණු පමණට හැම කෙනෙකුගේම රෝග සුව කරන්නට සමත් වෙන්නේ නැහැ. සමත් වෙන්නේ එහි යම් විශ්වාසයක් ඇති කරගෙන නිවැරදිව එය පරිහරණය කරන්නට පිළිපදින්නට සමත් වෙන අයට පමණයි ඖෂධයට පිහිට වෙන්න පුළුවන් වෙන්නේ වෛද්‍යවරයාට පිහිට වෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් පින්නතුනි දැන් අපි මේ ඖෂධය කියන්නේ ද්‍රව්‍යයක් වෛද්‍යවරයා කියන්නේ පුද්ගලයෙක් හැටියට අපට හැඟුණට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඖෂධය කියන්නේ රූප සමූහයක් වෛද්‍යවරයා කියලා කියන්නේ නාම රූප සමූහයක් මෙතන අවස්ථා දෙකේම සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් ඇත්තේ නැහැ එතකොට කෙනෙක් නැහැ එහි පවතින්නේ ධර්ම සමූහයක් නාම රූප ධර්ම සමූහයක්. ඒ නාම රූප ධර්ම සමූහය පිහිට කරගන්නට පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව Tamanගේ චිත්තසංතානයේ සද්ධාව ප්‍රඥාව අවදි කරගෙන වීරෙන් ක්‍රියා කරනවා නම් පමණයි. ඒ නිසා මේ නාථ කියන වචනය අපි ওই විදිහෙන් පැහැදිලි කරගන්නට ඕන. නාථ කියලා කියන්නේ පිහිට, පිලිසරණ, රැකවරණය. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන තමන්ට පිහිට තමන්මයි තමන්ගේ රැකවරණය තමන්ගේ පිළිසරණ තමන්මයි තව කෙනෙකුගේ පිහිටක් කොයින්ද එතකොට බුදුරජාණන් වහන්සේ සද්ධර්මය ආර්ය මහා සංඝ රත්නය අපට පිහිට වෙනවයි කියලා බෞද්ධෝ විශ්වාස කරන්නේ අර වෙනත් ආගමක දෙවියන් යදින කෙනෙක් දේවවාදී විශ්වාසයක් ඇති කෙනෙක් දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරගන්නවා, බේර ගන්නවා, පාපයෙන් මුදවා ගන්නවා කියන විදිහේ අන්ධ විශ්වාසයක් ඇතිව නෙමෙයි තථාගතයන් වහන්සේ පිහිට කරගන්නේ හරියට වෛද්‍යවරයෙක් පිහිට කරගන්නාසේ ධර්මයේ පිහිට කරගන්නේ හරියට ඖෂධයක් පිහිට කරගන්නාසේ එතකොට ආර්ය මහා සංඝ රත්නය අපි පිහිට කරගන්නේ ඒ ඖෂධය පරිහරණය කරලා නිරෝගී වුණු අත්දැකීම් ලැබපු කල්යාණ මිත්‍රයෙකුගේ සහාය ලබන්නාසේ. එතකොට ඒ හැම තැනකදීම තමන්ගේ සද්ධාව එහෙම නැත්නම් විශ්වාසය තමන්ගේ ප්‍රඥාව තමන් ඒ මග අනුව පිළිපදින්නට කොතෙක් වීරෙන් කැප වෙනවද කියන කාරණා මත තමයි ඒ පිහිට පිළිසරණ තමන්ට උපදවා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් එහි ප්‍රමුඛයා වෙන්නේ තමන්මයි. ඒතර තමන් කියලා කියන්නේ මෙතන ආත්මවාදී අදහසකින් නොවේ මේ තමන් කියලා හඳුනා ගන්න මේ පංචස්කන්ධය තුලම තමයි මේ ශක්තිය ගොඩනගා ගත යුත්තේ පරිහානියට විනාශයට අදාළ සාධක ගොඩනගෙන්නේ මෙහිමයි රැකවරණයට යහපතට පිහිට පිනිස හේතු වෙන කාරණා ගොඩනගෙන්නේ මෙහිමයි ඒ දෙකම මේ තමන් තුලින්ම තමයි අවදි කරගත යුත්තේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඊළඟට අපි සිහිපත් කළා මේ ගාථාවේ අපිට කාරණා දෙකක් පැහැදිලි කරගන්නට තියෙනවායි කියලා. දැන් ওই පළමු කාරණයයි අපි පැහැදිලි කරගත්තේ නාත කියලා කියන්නේ කොමක්ද? අත්තාහි අත්තනෝ නාතෝ. තමන්ට පිහිට තමන්මයි කියන කාරණය. ඊළඟට දෙවැනි කාරණය තමයි ඒ තමන්ට තමන් පිහිට වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං. තමන්ව මනවින් සංවර කරගත්තු තැන සුදන්ත කියලා කියන්නේ দমনය කර ගැනීම. Tamanව මනවින් দমনය කරගත්තු තැනත්තාට තමයි ඒ උත්තරීතර පිහිට උත්තරීතර රැකවරණය ලබන්නට පුළුවන් වෙන්නේ. එතකොට අපි මෙහිදී තේරුම් ගන්නට ඕන එහෙමනම් Tamanව দমনය කරගන්නවා කියලා කියන්නේ කොමක්ද? වෙනතුනේ දීර්ඝ කාලයක් සසර ගමනේ අපේ සිත් සතන් පුරුදු වෙලා තියෙන්නේ ඇබ්බැහි වෙලා තියෙන්නේ සිහියෙන් නුවණින් වීර්යෙන් කටයුතු කරන්නට නෙමෙයි හැඟීම් බරව ආවේගකාරීව කෙලස් ධර්ම වලට අනුකූලව හැසිරෙන්නට තමයි අපේ සිත් සතන් පුරුදු වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ක්ලේශ මූලයන් තුනක් තියෙනවා ලෝභ ද්වේෂ මෝහ ලෝභය කියලා කියන්නේ ප්‍රිය කරන ඉන්ද්‍රයන්ට උත්තේජනයක් ලැබෙන අරමුණු වල ඇලෙන ගතිය ද්වේෂ කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට පීඩාවක් ඇති වෙන අරමුණු කෙරෙහි ගැටෙන ගතිය. මෝහ කියලා කියන්නේ මේ අරමුණු වල එහෙම නැත්නම් මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයැටහෙන බව. එතකොට මෙන්න මේ කාරණා තුන තමයි සියලුම ක්ලේශ ධර්මයන්ට, පාප ධර්මයන්ට, අසත් ධර්මයන්ට මූල කාරණා වෙන්නේ. එතකොට ඔය කරුණු තුන මත අපේ සිතගත මෙහෙवला තමයි අනන්ත සසරේ අපට ඇබ්බැහිය තියෙන්නේ පුරුද්ද තියෙන්නේ. එතකොට වර්තමාන මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයේ තුලත් බහුලව අපේ සිතගත ක්‍රියාත්මක වෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය පාදක කොටගෙන හැඟීම් බරව, ක්ලේශ මූලිකව. එතකොට තමන්ව দমনය කරගන්නවා කියලා කියන්නේ ඒ අයහපතෙන් Tamanව මුදවා ගැනීම නොකල යුතු දේ නොකර සිටින්නට නොකිව යුතු දේ නොකියා සිටින්නට අපේ කය වචනය පුහුණු කරන්නට ඕන ඒ වගේම එපමණකින් Tamanව দমনය කරගත්තා වෙන්නේ නැහැ කල යුතු දේ කරන්නට කිව යුතු දේ කියන්නට අපේ ගත් කය වචනය පුහුණු කරන්නටත් ඕන එහෙමනම් Tamanව দমনය කර ගැනීම කියලා කියන්නේ காரணා දෙකක් කොහොමද නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම නොකිව යුතු දේ නොකියා සිටීම සහ කිව යුතු දේ කීම එතකොට ඒ කායික දමනය වාචසික දමනය එහෙම නැත්නම් කායික සංවරය වාචසික සංවරය ඊළඟට අපි මානසික සංවරය මානසික දමනයත් ඇති කර ගන්නවා. ඒ කියන්නේ කුමක්ද? නොසිතිය යුතු දේ නොසිතා සිටින්නට, සිතිය යුතු දේ සිතන්නට, සිතිය යුතු ආකාරයෙන් සිතන්නට. එතකොට කය හැසිරවීමේදී අපි දක්ෂ වෙන්නට ඕන නොමනා කොට කය හසුරුවන් නැති වෙන්නට. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර ආදී ලෝකයට අනර්ථයක් වෙන හැටියට කය හසුරුවන් නැතුව ඉන්නටත් ඕන. ලෝකයට අර්ථයක් වෙන හැටියට ඒ කියන්නේ අන් අයගේ ජීවිත රැකෙන හැටියට අන්සතු සම්පත් සුරක්ෂිත වෙන හැටියට අන් අයගේ පෞල් ජීවිත ආරක්ෂා වෙන හැටියට ක්‍රියා කරන්නට අපි දක්ෂ වෙන්නටත් ඕන. එහෙමනම් ප්‍රාණඝාතයෙන් වැළකීම, ඒ වගේම සත්ව ජීවිත ආරක්ෂා කිරීම, සොරකමින් වැළකීම, අන්සතු සම්පත් සුරක්ෂිත කිරීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, අන් අයගේ පෞල් සංස්ථාවන් සුරකින්නට සහාය වීම. එතකොට සංවරය එහෙම නැත්නම් দমনය කියලා හඳුන්වන්නේ මේ අංශ දෙකම. චාරිත්‍ර වාරිත්‍ර. එහෙම නැත්නම් විරති සමාදාන කල යුතු නොකල යුතු කියන මේ අංශ දෙකම පුරුදු පුහුණු කිරීම තමයි দমনය කිරීම සංවරය කියලා හඳුන්වන්නේ. එතකොට අපි කායික වශයෙන් කුරුදු වෙන්නට ඕන ලෝකේට අන්තරාකාරයේ දේවල් තමන්ටත් අනුන්ටත් අවැඩ පිනිස පවතින දේවල් වලින් වැළකීලා වැඩදායක දේවල් වල යෙදෙන්නට ඒක තමයි මූලික අවස්ථාව. සබ්බ පාපස්ස අකරණං කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පව්කම් වලින් වැළකීම. ඊළඟට කුසලස් උපසම්පදා. Tamanටත් අනුන්ටත් යහපත පිණිස පවතින දේවල් වල යෙදෙන්නට. අන්න ඒ විදිහට කය හසුරවන්නට Taman දක්ෂ වෙන්නට ඕන ආත්මාර්ථය පරාර්ථය පිණිස. ඊළඟට වචනය හසුරවන්නට දක්ෂ වෙන්නට ඕන තමන්ටත් අවැඩක් වෙන අනුන්ටත් අවැඩක් වෙන දේවල් නොකියා සිටින මුසාවාද පිසුන වාච පරුසා වාච සම්පප්පලාප කියන මේ වචනයෙන් සිදුවෙන වැරදි නොකල යුතු දේවල් නොකර සිටින්නටත් වචනෙන් කල යුතු දේ මුසාවාදයෙන් වළකිනවා වගේම සත්‍යවාදීව කතා කරන්න. හේලමින් වළකිනවා වගේම අන් අය සමගි වෙන විදිහට කතා කරන්න. ඒ වගේම රළු බස් වලින් වළකිනවා වගේම මෘදු මොලොක් ප්‍රියමනාප වචන කතා කරන්න. ඒ වගේම හිස් වචන කතා කරනවා වෙනුවට අර්ථ සම්පන්න යෝග්‍ය වචන ප්‍රමාණාත්මකව කතා කරන්නට අපි දක්ෂ වෙන්නට අන්න එතකොට තමයි වාචසික සංවරය. එහෙම නැත්නම් වචනේ দমনය කරගත්තාය කියලා කියන්නට පුළුවන්. ඉතින් දැන් මේ දෙකම කරන්නට නම් අපට චිත්ත দমনයක් එහෙම නැත්නම් මානසික සංවර බවක් අපි ඇති කරගන්නට ඕන. මානසික සංවර බවක් නැතිනම් අපි සතුන් නොමරා සිටියා වුණත් නැවත නැවත ප්‍රාණඝාතය සඳහා අපේ සිත පෙළඹෙනවා. තොර සිහි කල්පනාවෙන් තොර වෙච්ච ගමන් වහාම අපි අතින් සතුන් මැරෙන්නට පුළුවන්. බොරු නොකියා ඉන්නට අපි උත්සාහ කළාට අනිත් අය රැවටීමේ අදහස තියෙන තාක්කල් බොරු කියන්නට අපිව පෙළඹෙනවා. මේ විදිහට වරදින් අපි කොතෙක් වැළකී සිටින්නට උත්සාහ කළත් ඊට අදාළ මානසික සංවරය නැතිනම් ඒ තනත්තා වරදට ඕනෑම මොහොතක පෙළඹෙන්නට පුළුවන්. එමනම් හැබෑම සංවරය හැබෑම দমনය ඇති වෙන්නේ චිත්තාභ්‍යන්තරයෙන් නොසිතිය යුතු දේ නොසිතා සිටින්නට සිතිය යුතු දේ සිතන්නට තරමට සිහි නුවණ අවදි කරගන්නා ප්‍රමාණයයි. ඒ කියන්නේ දැන් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා. හැබැයි සතුන් කෙරෙහි කෝපය, ද්වේෂය, වෛරය, නොසතුට, නොමනාපය, අනිත් අයට හිංසා පීඩා කිරීමේ අදහස ඒ කියන්නේ ආකල්ප වශයෙන් ගත්තහම ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මනසේ මතුවෙනවා. ඇයි මතුවෙන්නේ? මනස සංවර කරලා නැහැ. එතකොට ඒ බඳු තැනැත්තාට බලහත්කාරයෙන් කය පාලනය කරගෙන দমনය කරගෙන හිටියට ඒක වැඩි කලක් පවත්වන්නට බෑ. ඒ කියන්නේ ශික්ෂණය. ශික්ෂණය වැඩි කාලයක් රඳව ගන්නට බෑ. එය සංවරයක් බවට පත් කරගත්තේ නැතිනම්. ඒ ශික්ෂණය සංවරයක් බවට පරිවර්තනය වෙන්නේ මානසික වශයෙන් දුර්වලකම් යටපත් කරගෙන දුරු කරගෙන යහගුණ අවදි කරගන්නා ප්‍රමාණයට. එහෙමනම් සබ්බපාපස්ස අකරණම් කියලා කිව්වහම මුලින්ම ලෝකෙට සිද්ධ වෙන පව්කම් වලින් වැළකීම. කුසලස් උපසම්පදා කියලා කිව්වහම ලෝකෙට යහපතක් වෙන දේවල් වල යෙදීම. හැබැයි වඩාත් ගැඹුරට යනකොට අපි පුහුණු වෙන්නට ඕන තබපාපස අකරණම් කියනකොට සිත කිලිටි කරන සිත අසංවර කරන මානසික ආවේගයන් පාලනය කොටගෙන සිහිනුවන අවදි කරගන්න. ඊළඟට කුසලස් උපසම්පදා කියනකොට බාහිර පින්කම් කිරීම පමණක් නෙමේ තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හේතු වෙන මානසික ගුණාංග බෝධිපාක්ෂික ධර්ම පාරමිතා ධර්ම අපේ චිත්තසංතානයේ අවදි කරගන්න. ඒ තුලින් තමයි මානසික සංවරයක් මානසික দমনයක් ගොඩනැගෙන්නේ. ඉතින් ඒ සඳහා අපට අත්‍යවශ්‍යයි සිහිය, නුවණ සහ වීරිය. සිහියෙන් තොරව අපට මානසික සංවරයක් ඇති කරන්න බෑ මානසික දමනයක් ඇති කරන්නට බෑ සිහිය අවදි කරගත්තොත් විතරයි අපට බාහිර ලෝකයට ප්‍රතිචාර දක්වද්දී අපේ සිතට මොකද වෙන්නේ බාහිර ලෝකයට ප්‍රතිචාර දක්වනකොට අපේ ඉන්ද්‍රියන් ක්‍රියා කරන්නේ කෙසේද කියලා අපට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ එතකොටයි ඉන්ද්‍රිය සංවරය සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය සංවරයයි කියලා කියන්නේ ඇහෙන් රූප දකින්නට ඕන. ඇහැ තියෙන රූප දකින්නටයි. නමුත් ඇහෙන් රූප දැකලා ඇතුළත වික්ෂිප්ත වෙනවා නම් කාම කෝප ආදිය ඇවිලෙනවා නම් හැඟීම් බර වෙනවා නම් හැඟීම් බරව ප්‍රතිචාර දක්වනවා නම් එතකොට ඇසින් රූප දැකීම නිසා ඒ තනත්තා ව්‍යාකූල වෙලා විපරීත වෙලා වික්ෂිප්ත වෙලා ඇයි ඇස සංවර නැති නිසා. එතකොට ඇස සංවර කරනවා කියලා කියන්නේ දැස පියාගන්නවා කියන එක නෙමෙයි. ඇසින් රූප බලනවා හැබැයි ඒ පිළිබඳව සති සම්පජාඤ්ඤය. මොකද්ද සති සම්පජාඤ්ඤය කියන්නේ? සතිය කියලා කියන්නේ ඇසට පෙනෙන රූපය පිළිබඳව අවධානය තියෙන්නට ඕන. ඒ කුමක්ද කියලා නිවැරදිව හඳුනාගන්න. ඒ වගේම ඒ රූපය දකිනකොට අපේ සිතට මොකද වෙන්නේ? සිත කොහොමද ඒ රූපයට ප්‍රතිචාර දක්වන්නේ? ලෝභ මූලිකවද, ද්වේෂ මූලිකවද, මෝහ මූලිකවද, ආවේගකාරීවද, හැඟීම්බරවද? අපේ සිත බාහිර අරමුණට ප්‍රතිචාර දක්වන්නේ. අන්න එහෙම අපට දැනුනොත් තමයි මේ මනසේ ඇතිවෙන తত্ত্বය සුදුසු නැහැ. ඒ නුසුදුසු తত্ত্বයක් කියලා තේරුම් අරගෙන තමන්ව দমনය කරගන්නට සිත සංවර කරගන්නට තමන්ට යම්කිසි උත්සාහයක් ගන්නට පුළුවන් වෙයි. තමන්ට වැටහෙන්නේවත් නැතිනම් බාහිර අරමුණු දකිනකොට අපේ හිත ව්‍යාකූල වෙනවා, වික්ෂිප්ත වෙනවා, කෙලස්මත් වෙනවා කියලා තමන්ට පෙනෙන්නේවත් නැතිනම් අපට සංවරයක් ඇති කරන්නට බෑ. ඒ වගේම සතෙක් අපි අකමැති සතෙක් දකිනකොට ඒ සතා මරන්නට Tamanට හිතෙනවා මේ නපුරු සිතුවිල්ලක් එන්නේ කියන එක Tamanට පෙනෙන්නේ නැත්නම් දැනෙන්නේ නැත්නම් මරලා ඉවර වුණාට පස්සේ තමයි දැනෙන්නේ මම නොකල යුත්තක් නේද කළේ. අන්න ඒ නිසා අපට සත්‍ය සිහි උපදවා ගැනීම අවශ්‍ය වෙනවා අරමුණත් අපේ සිතට සිතත් කියන මේ අවස්ථා දෙකම මනවින් තේරුම් ගන්න. ඊට පස්සේ සම්පජඤ්ඤය කියලා කිව්වේ නුවණ අවශ්‍ය වෙනවා. සිහිය වගේම නුවණ. ඒ නුවණ කියලා කියන්නේ කුමක්ද? ප්‍රඥාවෙන් විමස විමසා බලන්නට උත්සාහ කිරීම. ඒ කියන්නේ බාහිර අරමුණක් අපේ සිතත් කියන මේ අවස්ථා දෙකම හැඟීම් බරව නෙමෙයි නුවණින් විමසා බලන්නට. මොකද්ද නුවණින් විමසා බලනවා කියලා කියන්නේ? මොකද්ද යථා ස්වභාවය දකින්නට උත්සාහ කරනවා කියලා කියන්නේ? මේ ලෝකය පවතින්නේ හේතුඵල වශයෙන්. එතකොට ලෝකේ નિවරදිව දකින්න නම් හේතුඵල වශයෙන් විමස විමසා බලන්නට ඕන. කුමක්ද හේතුව කුමක්ද ඵලය? ඊළඟට මේ ලෝකයේ අපේ සත්වය පුද්ගලය ආත්ම වශයෙන් හඳුනාගෙන හිටියට ලෝකේ සත්වයොත් නෙමේ පුද්ගලයොත් නෙමේ ආත්මත් නෙමේ පවතින්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා නාම රූප ධර්ම සමූහය. ඒවා දකින්නට නම් නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම වශයෙන් මේ සිතත් ඒ වගේම බාහිර අරමුණුත් Taman සහ ලෝකය විමස විමසා බලන්නට උත්සාහ කරන්නට ඕන. එහෙම කාලයක් විමසනකොට තමයි මෙතන සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් නැති නාම රූප ධර්ම සමූහයක් එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම සමූහයක් හේතු ප්‍රත්‍යයන් මත අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය අපට හඳුනා ගන්නට පුළුවන් ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් දකිනකොට තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සියලු ධර්ම වහා බිඳී යනවා. ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. ආත්ම වශයෙන් ගත යුතු කිසිවක් නැ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන කිසිවක් ඉතිරි නොවි නිරුද්ධ වෙනවා කියන මේ යථාර්ථය දකිනකොට තමයි මේ සංස්කාර ධර්මයන්හි ඇලෙන්නට බැඳෙන්නට මුසපත් වෙන්නට ආස්වාදනය කරන්නට තරම් වැදගත් දෙයක් නැහැ කියන නිස්සාරත්වය Tamanට දැනේ. චතුරාර්ය සත්‍ය වශයෙන් විමසා බලනකොට තමයි මේ සියලු නාම රූප සමූහයම එකම දුක්ඛ ස්කන්ධයක් කියන තැනටයි යොමු වෙන්නේ. මේ දුක්ඛ ස්කන්ධය මරණයෙන් අවසන් වෙන්නේ නැතුව යලි යලි ජනිත වෙන්නේ කුමක් නිසාද? භව තණ්හාව නිසා. ඒ කියන්නේ නැවත නැවත පංචස්කන්ධය ලැබීමේ තෘෂ්ණාව නිසායි. ඒ තෘෂ්ණාව නැති කළොත් භව තණ්හාව නැති කළොත් විතරයි පංචස්කන්ධය නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරන්නට පුළුවන් වෙන්නේ ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය මේ සිත පුහුණු කරන ආරෂ්ඨාංගික මාර්ගයයි කියන මේ විදිහට චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්නට පුහුණු වුණොත් විතරයි අපට මේ සංස්කාර ධර්මයන් નિවරදිව අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් ප්‍රඥාව කියන්නේ හේතුඵල වශයෙන් ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා බැලීම ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් නැවත නැවත විමස විමසා බලනකොට තමයි අපිට මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නුවණින් වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය කාරණා නිකම්ම අපට පේන්නේ නැහැ. ඒවා සොය සොයා විමස විමසා බලන්නට ඕන. එනතුනේ අපේ සිත පුරුදු වෙලා තියෙන්නේ අපි සොයන දේ පෙනෙන විදිහට. ඒ කියන්නේ අපි හොයන්නේ අනිත් අයගේ දෝෂයන් නම් අඩුපාඩුම නම් හොයන්නේ අපිට ඒවමයි මතුවේවි පෙනෙන්නට ගන්න. හොඳ තිබුණාට පෙනෙන්නේ නැහැ. අපි හොයන්නේ අපි කැමති දේවල්ම නම් අපි ප්‍රිය කරන ඉන්ද්‍රයන් උත්තේජනය කරන ඉන්ද්‍රයන්ට ප්‍රියශීලී දේවල්ම නම් අපිට බැලූ බැලුවත් ඇහෙන ඇහෙන තැන දැනෙන දැනෙන තැන අපිට දැනෙන්නෙම ඉන්ද්‍රයන් පිනවන්නට යෝග්‍ය දේවල් පමණයි. එතකොට ඒ කාම ගරුක ද්වේෂ ගරුක ස්වභාවයෙන් මනස මුදවාගෙන ඒ කෙලස් ගරුක ගතියෙන් සිත මුදවාගෙන අපි උත්සාහ කරන්න ඕන ධර්ම ගරුක ඥාන ගරුක භාවය ඇති කරගන්න. ධර්ම ගරුක කියලා කියන්නේ දහම ගැන උනන්දු වෙනවා. දහම සොයනවා, දහම ගැන හිතනවා, දහම ගැන කල්පනා කරනවා. ඒ දහම මතු කරගන්නට වෑයම් කරනවා. එතකොට ඒ පිළිබඳවම උත්සාහ කරන, කැමති වෙන, උනන්දු වෙන වෑයම් කරන ගතිය. ධර්මයේ මතු කරගන්න. මොකද්ද ධර්මය කියලා කිව්වේ? පටිච්ච සමුපාදයේ ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය සහ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේවා දැකීම. යතහ ස්වභාවය දැකීම. එතකොට අන්න ඒ විදිහට ලෝකේ નિවරදිව දකින්නට උනන්දු වෙන ගතිය තමයි සම්පජඤ්ඤයයි කියලා කියන්නේ. විමසිලිමත් ප්‍රඥා. එතකොට සති සම්පජඤ්ඤය කියලා කිව්වේ සතිය තියෙනවා. ඒ කියන්නේ අරමුණ ගැනත් සිත ගැනත් අවධානය තියෙනවා. ඒ අවධානය පවත්වාගෙන ඒවා හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විමස විමසා බලන්නට වෑයම් කරනවා. අන්න එතකොට සති සම්පජඤ්ඤය උපදිනවා. ඒ සති සම්පජඤ්ඤයෙන් තොරව අපි ලෝකයේ දිහා දකිනකොට හැඟීම් බර වෙනවා. අපි අර මුලින් සිහිපත් කළා වගේ ලෝභ මූලිකව, ද්වේෂ මූලිකව, මෝහ මූලිකව තමයි අපේ සිත ක්‍රියාත්මක වෙන්නේ. ඒතර සිත ඒ විදිහෙන් ලෝභය, ද්වේෂය, මෝහය මුල් කොටගෙන ක්‍රියාත්මක වෙනකොට හැඟීම් බර වෙනවා, ආවේගකාරී වෙනවා. එතකොට අපේ චිත්ත දමනයක් නැහැ. චිත්ත දමනයක් නැති වෙනකොට අපේ වචනේ සංවරයක්, වචනේ දමනයක් නැහැ. ඒ වගේම කායික සංවරයක්, කායික දමනයක් නැහැ. සිත අසංවර වෙනකොට කායික වාචසික වශයෙන් පුද්ගලයා අසංවර වෙනවා. ඇයි ඒ? තථාගතයන් වහන්සේ දේශනා කරනෝ මේ සිත කිලිටි වීමෙන් තමයි සත්‍යය කිලිටි වෙන්නේ. චitteන සංකිලිට්ඨේන සංකිලිස්සanti මානවා. චitte සුද්ධේ විසුද්ධන්ති ඉති උත්තං මහේසිනා. සිත කිලිටි වූ තැන සත්‍යය කිලිටි වෙනවා. සිත පිරිසිදු වූ තැන සත්‍යය පිරිසිදු වෙනවා. එහෙම නැතුව බාහිර පිරිසිදු පමණට බාහිර කිලිටි වූ පමණට නෙමේ සිත කිලිට වෙනකොට පුද්ගලයා කිලිට වෙනවා සිත පිරිසුදු වෙන පිරිසුදු වෙන තරමට තමයි සත්වයා පිරිසුදු සිත দমনය කරන দমনය කරන තරමට පුද්ගලයා দমনය වෙනවා සිත দমনයෙන් පොර වෙන තරමට ඒ කියන්නේ අදාන්ත වෙන තරමට නොදැමෙන තරමට පුද්ගලයා නොදැමුණු කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං තමන්ව මනවින් দমনය කරගත්තු තැනැත්තා. එතකොට මනවින් দমনය කරනවා කියන්නේ මොකක්ද? සමහරු කායික වශයෙන් වාචසික වශයෙන් පමණක් තමන්ව দমনය කරගන්න. ඒ කියන්නේ සත්තු මරන්නේ හොරකම් කරන්නේ වැරදි වචන කතා කරන්නේ නැහැ. එතකොට තමන් කායික වශයෙන් වාචසික වශයෙන් යම් ප්‍රමාණයකට නොකල යුතු දේවල් වලින් වැළකීලා සිටිනවා. හැබැයි මානසික වශයෙන් ඒ තනත්තා සංවර නොවන තාක්කල් দমনය නොවන තාක්කල් ඕනෑම මොහොතක ඒ තනත්තා තින් පව්කම් කෙරෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම බාහිර වශයෙන් අපි දන් දෙනවා අනිත් අයට උදව් කරනවා හැබැයි අනිත් අය සුවපත් කිරීමේ මානසික ගුණාංගය අපි තුල අවදි නොවන තාක්කල් අපි පුහුණු කරගෙන යන ප්‍රතිපදාව ඕනම මොහොතක නවතින්නට පුළුවන්. ඇද වැටෙන්නට පුළුවන්. ඒතකොට අපි කරන හොඳ නවතින්නට පුළුවන් නරක අපි අතින් ඕනම මොහොතක කෙරෙන්නට පුළුවන් කුමක් නිසාද? සිත සංවර නොවන තාක්කල්. කය වචන දෙක විතරක් සංවර කර ගැනීම සුදන්ත බවක් නොවේ. ඒ කියන්නේ මනාව দমনය කරගත්තු බවක් නෙවෙයි. මනාව দমনය කරගන්නට නම් චිත්ත দমনය අවශ්‍යයි. චිත්ත দমনය ඇති වෙන්නේ කොහොමද? සත්‍ය සහ සම්පජඤ්ඤයෙන් යුක්තව. සති සම්පජඤ්ඤය කියලා කිව්වේ සිහිය සහ නුවණ. ඒ සිහියෙන් අවධානය යොමු කරන අරමුණට සහ සිතට නුවණින් විමසා බලනවා, වීරෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ කරුණු තුන යම් කිසි කෙනෙකුට ප්‍රගුණ කරන්නට පුළුවන් නම් තමයි සැබෑවට අභ්‍යන්තර සංවරයක් අභ්‍යන්තර දමනයක් ඇති වෙන්නේ කුමක්ද කාරණා තුන සිහිය ප්‍රඥාව සහ වීර්ය සතිපට්ඨාන සූත්‍රයේ පුරාවට බුදුරජාන් වහන්සේ මේ කරුණු තුන ගැනයි අවධානය යොමු කරන්නේ ආතාපි සම්පජානෝ සතිමත් සතිමා කියලා කිව්වේ සිහිය සම්පජානෝ කියලා කිව්වේ විමසිලිමත් ප්‍රඥාව අර ධර්මයේ මතු කර කර දකින ගතිය ඊළඟට ආතාපි කියලා කිව්වේ කෙලස් තවන වීර්ය එතකොට මේ විදිහට සිත දමණය කරගන්නට වෑයම් කරන කෙනා තථාගත ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව සිහිනුවන පුහුණු කරන්නට උත්සාහවත් වෙනවා. ඒ බඳු උත්සාහයක් නැති තැනැත්තා ආර්ය ධර්මයේහි අදක්ෂ පුද්ගලයෙක් අන්ධ පුතඥයෙක් ඒ බඳු පුද්ගලයා කොහොමද පිහිටක් නොලබන්නේ අර ධර්මයේ පිළිබඳ උනන්දු වෙන ධර්මයේ පුහුණු කරන තැනැත්තා කොහොමද පිහිටක් ලබන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ අත්තදීප සූත්‍රයේහි පැහැදිලි කරනවා අපි මුලින් සඳහන් කළා අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණ. මහණෙනි තමන්ව පිහිට කොටගෙන වාසය කරන්න තමන්ව පිලිසරණ කොටගෙන වාසය කරන්න අනුන්ව පිහිට කොටගෙන නොවේ. ඊළඟට ධම්ම සරණා නෝ අනඤ්‍ය සරණං ධම පිහිට කොටගෙන ධම පිළිසරණ කොටගෙන ජීවත් වෙන්න අනුන් පිහිට කොටගෙන අනුන් සරණ කොටගෙන නෙමෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අත්තදීප සූත්‍රයේම පැහැදිලි කරනවා කොහොමද Taman පිහිට කොටගෙන වාසය කරනවා කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ දක්වනවා අර තථාගත ධර්මය අහලා නැති සත්පුරුෂ ධර්මය අහලා නැති ඒ ධර්මයේහි පිහිටලා ඒ ධර්මය ප්‍රගුණ කරන්න උත්සාහයක් නැති අන්ධ බාල ප්‍රතජන පුද්ගලයා මේ රූපය වේදනාව සංඥාව සංඛාරය විඥාණය කියන මේ පංචස්කන්ධය මම හැටියට සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට සක්කාය දිට්ඨියෙන් ගන්නවා. එහෙම සක්කාය දිට්ඨියෙන් ගත්තාම එතනත්තාට හැම විටම හිතෙන්නේ මම තමයි මේ දේවල් කරන්නේ. ඒතර මම රැකගන්නට ඕන නම් අනුන් නසනවා. මාව දියුණු කරගන්නට ඕන නම් අන්සතු දේ හොරකම් කරගන්නවා. ඇයි මේ මාව රැකගන්නට මාව පරිස්සම් කරගන්න. මට අනතුරක් වෙනවා කියලා හිතුනොත් ඕනම අපරාධයක් කරන්නට පෙළඹෙනවා. ඉතින් ඒ තනත්තා ඒ උත්සාහයෙන් මාව රැක්කට අවසානයේ තමන්ගේම රූපය විනාශ වෙනකොට, දි รา පත් වෙනකොට එතනත්තා දුකටපත් වෙනවා, වික්ෂිප්ත වෙනවා. තමන්ගේම වේදනාව තමන්ට අවශ්‍ය විදිහට නැතිව දුක් වේදනා මතුවෙනකොට වික්ෂිප්ත වෙනවා සුඛ වේදනාව අහිමි වෙනකොට පීඩාවටපත් වෙනවා සංඥා සංඛාර විඥානයන් තමන්ට අවශ්‍ය විදිහට පවතින්නේ නැති වෙනකොට ඒ තනත්තා දුකට ව්‍යසනයටපත් වෙනවා හැබැයි ධර්මයේ පිළිබඳව දන්න, තථාගත ධර්මය අහලා සති සම්පජඤ්ඤය උපදවාගෙන ධර්මානුකූලව සිතන්නට පුරුදු වෙන තැනැත්තා, දකින්නට පුරුදු වෙන තැනැත්තා වටහා ගන්නවා මෙතන මම කියලා කෙනෙක් නෙමේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොවේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන නාම රූප ධර්ම සමූහයක් පවතින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් ක්‍රියාත්මක වෙනවා එහෙමනම් මෙතන මම රැක ගන්නට කියලා පව්කම් කිරීමට තරම් වැදගත් දෙයක් මෙහි ඇත්තේ නැහැ. මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. වෙනස් වෙන ස්වરૂපයෙන් යුක්තයි, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි කියලා නිවැරදිව දකිනවා. එහෙම දකින නිසා ඒ තැනත්තට තමන්ගේ රූපය වෙනස් වුණාය කියලා වේදනාව වෙනස් වුණාය කියලා සුඛ වේදනාවන් අහිමි වුණායි කියලා දුක්ඛ වේදනාවන් මතු වුණායි කියලා ඒ තනත්තාට ප්‍රාණඝාත අදත්තා දාන ආදී සිද්ධ කරන්නටවත් ඒ වගේම බොරු කියන්න කේලම් කියන්න අනුන් රවටන්නටවත් අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ මෙතන රකින්නට තරම් මම කියලා සත්වේ කියලා පුද්ගලයෙක් කියලා ආත්මයක් කියලා දෙයක් නැති බව දකිනකොට ඒ කටගත් පංචස්කන්ධේ නඩත්තු කරනවා විනා ඒ වෙනුවෙන් පව්කම් කරන්නට අකුසල් කරන්නට ඒතනත්තා පෙළඹෙන්නේ නැහැ. ඒ වගේ මේ Taman කියලා හිතාගෙන හිටියට මෙතන තියෙන නාම රූප ධර්ම සමූහයක් පමණයි කියලා නුවණින් දකින නිසා ඒවා වෙනස් වෙනකොට ඒ තනත්තා වික්ෂිප්ත වෙන්නේ නැහැ විපරීත වෙන්නේ නැහැ අර දහම නොදන්න දහම පුහුණු නොකරන සති සම්පජඤ්ඤේ ප්‍රගුණ කරලා නැති තැනත්තා තමන්ගේම පංචස්කන්ධය වෙනස් වෙනකොට දුකට පීඩාවටපත් වෙනවා නමුත් නුවණ මෙහෙवला තමන්ගේ පංචස්කන්ධය පිළිබඳව නිවැරදිව දකින තැනැත්තා Tamanගේ පංචස්කන්ධය වෙනස් වුණා කියලා හෝ අන්‍ය පුද්ගලයෝ වෙනස් වුණා කියලා හෝ ඔහු දුකට පීඩාවටපත් වෙන්නේ නැහැ. කුමක් නිසාද? ඔහු අනුන් පිහිට කොටගෙන අනුන් සරණ කරගෙන ඇත්තෙත් නැහැ. ඒ වගේම මේ ඇති වෙලා නැති වෙලා යන මේ පංචස්කන්ධයම උපාදාන කරගෙන එහිම එල්බගෙන එයම රැකගන්නට ඒ වෙනුවෙන්ම පව්කම් කරන්නට පෙළඹෙන්නේ නැහැ. අනුන් පිළිබඳවත් තමන් පිළිබඳවත් යථා ස්වභාවය වටහාගෙන කටයුතු කරන නිසා අනුනුත් වෙනස් වෙනවා තමන් කියලා හිතාගෙන ඉන්න මේ පංචස්කන්ධයත් වෙනස් වෙනවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන සංස්කාර ධර්ම પરම්පරාවක් විතරයි කියන මේ යථාර්ථය දකිනකොට ඒ තනත්තා ලෝකේ ලැබිය යුතු උසස්ම පිහිට රැකවරණය ලබනවා මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ අපි මාතෘකා කළ මේ අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං කියන මේ ගාථා ධර්මයේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ කුමාර කශ්‍යප රහතන් වහන්සේගේ මව් භික්ෂුණිය මුල් කොටගෙන. එතකොට කුමාර කශ්‍යප හාමුදුරුව කෙරෙහි දැඩි සෙනෙහසින් යුක්තව වසර ගාණක් ඒ Tamanගේ පුතණුවන් කෙරෙහිම බැඳුණු ස්නේහයෙන් කටයුතු කරපු මේ මෑණියන්ට කුමාර කශ්‍යප හාමුදුරුව අරහත්ත්වයටපත් වෙලා නිසා උන්වහන්සේ දැකලා පසුපස දුවගෙන එන අවස්ථාවේදී කිසිම ඇලීමක් ස්නේහයක් නොපෙන්වා උන්වහන්සේ මෑණියන්ට කතා කළා. ඒ කතා කරපු අවස්ථාවේ තමයි මම මෙච්චර කාලයක් මගේ දරුවා මගේ පුතා කියලා ස්නේහයෙන් බැඳීගෙන අපේක්ෂාවෙන් හිටියා. නමුත් ඒ දරුවා තුල මා කෙරෙහි කිසිඳු හැඟීමක්, පැකීමක් නැහැ කියන මේ කම්පනයත් එක්කලා තමයි අනුන් කෙරෙහි බලාපොරොත්තුෙන් ඉඳලා ඇති තේරුමක් නැහැ කියන අවබෝධයත් ඒ වගේම Taman තුල මේ ක්ලේශයන් නිසා මේ හැඟීම් බව නිසා මේ උපාදානයන් නිසා Taman කොතෙක් පීඩා විඳිනවද කියන කාරණයක් දැනගෙන ධර්මය ශ්‍රවණය කරලා අරහත්ත්වයටපත් වෙන්නට සමත් වුණා. ඉතින් ඒ කරුණ මුල් කොටගෙන තමයි කුමාර කාශ්‍යප මාතාවගේ මාත්‍රු භික්ෂුණිය මූලික කොටගෙන බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ හරියට කායික দমনයේ පමණක් නොවේ වාචසික দমনයේ පමණක් නොවේ මානසික වශයෙන් හැබෑ দমনය දැන් ඒ භික්ෂුණිය භික්ෂුණී භාවයටපත් වුණු තැන ඉඳලා කායික වාචසික සංවරය ඇති කරගත්තා සිල්වත් බව උපරිමවම ආරක්ෂා කරගත්තා නමුත් මානසික দমনය ඇති කරගන්නට සති සම්පජඤ්ඤය උපදවා ගන්නට සමත් නොවුණු නිසා තමයි අර තමන්ගේ පුත්‍රයා කෙරෙහි සෙනෙහස බහුලව උපාදාන බහුලව කටයුතු කළේ නමුත් එතනින් තමන්ව නිදහස් කරගන්නට තරම් සති සම්පජඤ්ඤය උපදවාගත්තු තැන තමයි ලෝකේ දුර්ලභ වූ පිහිට රැකවරණය එතුමිය විසින් සාක්ෂාත් කළේ ඒ කාරණය මතු කරමිනුයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළේ මේ කරුණ සිහියෙන් නුවණින් වටහාගෙන තමන්ට පිහිට රැකවරණය පිළිසරණ තමන්මයි වෙනත් කෙනෙකුට පිහිට වෙන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මේ ලෝකයේ වෙනත් පුද්ගලයෝ හෝ ද්‍රව්‍ය හෝ අපට උදව් කරගන්නට පුළුවන්. අපේ අරමුණු කරා යන්නට තමන්ට යහපත පිණිස පිහිට පිණිස රැකවරණය පිණිස අර වෛද්‍යවරයෙක් උපකාර කරගන්නාසේ ඖෂධයක් උපකාර කරගන්නාසේ අපට බුදුරජාණන් වහන්සේව සද්ධර්මය ආර්ය මහා සංඝරත්නය උපකාර කරගන්නට පුළුවන්. නමුත් ඒ උපකාරය ලබනවද නොලබනවද කියන එක තමන්ගේ සද්ධාව මත, තමන්ගේ සිහිනුවන මත, තමන්ගේ වීරය මත තීරණය වෙන්නේ. ඒ නිසා පූර්ණ වගකීම තමන් සතුයි, තමන් රැකෙනවාද, නැසෙනවාද කියන කාරණේ. අන්න ඒ නිසයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ තමන්ට පිහිට තමන්මයි වෙන කෙනෙකුගේ පිහිටක් රැකවරණයක් කොයින්ද? Tamanව මනවින් দমনය කරගන්නා තැනැත්තා ලෝකයේ අතිශය දුර්ලභ වූ පිහිට රැකවරණය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහිනුවණින් වටහාගෙන කායික වාචසික සංවරය ඇති කරගන්නටත් ඒ වගේම සති සම්පජඤ්ඤය අවදි කරගෙන මානසික සංවරය මානසික দমনය ඇති කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට තමන් තුළින් උත්තරීතර පිහිට රැකවරණය සාක්ෂාත් කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ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 ලක්ෂ්මී කොඩිතුවක්ක මහත්මියගේ ජන්මදිනය නිමිති කොටගෙන නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම තමන්ව මේ ලෝකයට ජනිත කළ ඇති දැඩි කළ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරමින් ඒ වගේම ජීවිතයට සෑම අවස්ථාවකදීම අතහිත දී කටයුතු කළ කල්යාණ මිත්‍රශීලීත්වයෙන් ක්‍රියා කළ ඥාතහිත මිත්‍රාදීන්ටත් පවුලේ සියලු දුවා දරුවන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය සහ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්න. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන Tamanගේ ජන්මදිනයේ නිත්තෙන් බොහෝ දෙනාට ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකම. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දිනු වෙන පින්කමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා ජන්මදිනයේ සමරන ලක්ෂ්මී කොඩිතුවක්කු මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ලක්ෂ්මී කොඩිතුවක්කු මහත්මියගේ ආදරණීය මව්පියන් ඇතුළු යම්තා ඥාති හිත මිත්‍රාදීන් වෙත්නම් මේ හැම දිනාටම මේ කුසල් දහම් අත්පත් වේවා ඒ හැම දිනාම මේ කුසල් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන ලක්ෂ්මී කොඩිතුවක්කු මහත්මියටත් ඒ වගේම පවුලේ සෑම සියලු දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම තෙරුවන් සරණයි.